ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ආරම්භක භාවනාව කරන්නට ආරම්භයෙන් ඉස්සසියුම් අවස්ථාව කරන විට කකුල් වේදනාව සඳහා මම විකල්ප දෙකක් ලා ගැනීම භාවනා කරන ඉරියව වෙනස් කිරීම භාවනා කොහොමද කරවන්නේ මේක ටික වෙලාවක් නැවත ආරම්භයේ සියුම් අවස්ථාව කරා යන්න දෙක එන වේදනාව ගැන මානසික මානසිකාරයේ ඒකවා ආනාව කරගෙන යන්නේ. මේ නැවත ආනම්බනේ සියෝ අවස්ථාව කරන අවස්ථාව කරා යන්න තමයි. අවදික වේලාවක් වේදනාව අකුරු දෙක පුරා ඇතිවි යන කරෙන් එය යන අවධානය යොමු කිරීම අසීරු වන අතර ඉසකට අවබෝධ වෙන්නේ. විශේෂ කරගන්න. දීර්ඝ කාලින භාවනාව දිනුවා සඳහා කොමන විකල්පයක් සම්බන්ධ කරගෙන ඉඳලා ඔබ මහන්සි ඉස්සරවගෙන අවවාද ඉස්සර අර පළවෙනි විකල්පය තමයි පුතුේ වාඩි වෙන එක සත්‍යයට සමාධියටයි පක්ෂග්‍රාහී සත්‍ය සමාධිය හොඳට පවත්වා දෙවෙනි විකල්පය වේදනාවක ස්වභාව ලක්ෂණ දැනගන්න වේදනාවට ඉච්ච දැම්මට පස්සේ අර ඒ ඒ යටින් තමයි ළඟ තියෙන ඕනනම් අර භාවනා ලබාගත්ත විවේකෙත් තියෙනවා දැන් වේදනාව ඇවිල්ලා ගොජ දානවා බුද්ධ දානකොට මේක තැනක තියෙනවා දකින්න. ඒ හරහා තමයි දන්නවා මගේ හිත කෙලෙසිලත් නැහැ. මම සතියක් තියෙනවා සමාධියක් තියෙනවා උඩ වේදනාව ගන්නවා. මේක තියා බලනකොට මුළු ඇඟම මේකට සම්බන්ධ වෙලා ඔළුවත් අද වෙලා. මේ වේදනාවෙන් කියන ඔබ කොච්චර භාවනා කරනක බලපන් මගේ දරුණුකම මම අපිට මේ මේ දේවල් කරනවා කියලා වේදනාව ඇවිල්ලා තමයි පෙන්වන්න පටන් ගන්නවා යාගේ රංගනේ. ඒකට යාට වේදනා චෛතසිකය කියන එක මෙතන කියන්නේ නැත්නම් දුක් වේදනාව. දුක් වේදනා චෛතසිකය කියන්නේ වෙනද වැඩිය ලොකු ගැඹුරකට යනවා. මුල දැක ගන්න පුළුවන්. මුල එන්නේ අර සතියින් ඉන්නකොට එහිමීට එමීට ඇවිල්වල එන්න බට වෙලාවක අපි අර සතියේ උතුම් මාර්ග කරන්නේ නැහැ. ඉරියව් මාර්ග කරන්නේ නැහැ. සතියෙම ඉඳගෙන අර විවේකෙම ඉඳගෙන වේදනාව කියනවා. ඉතින් ඔක ටික ටික ඇවිල්ලා ඇවිල්ලා නලියලා නලියලා නලියලා මුළු ඇඟටම ගිහිල්ලා හිතත් ඔරුවත් තෝන්තු වෙලා ඒත් අපිට පුළුවන් වේදනාව ඉන්න. මේ දේ භාවනායේ තියෙන උත්කෘෂ්ඨම සුවිශේෂී අවස්ථාවක් වේදනාව ඉන්නේ වේදනාව ආහාරයක් කරන වේදනාවේ මුල මැද අග පෙළෙන හැටි, තවන හැටි, කරදර කරන හැටි හොඳට බලන්න. ඉතින් මේ අවස්ථා දෙකෙන් අපිට හැමේ ලාභ දෙකක්. පළවෙනි එකේදී සතිය සමාධිය ප්‍රමුඛතාවය දීලා තමන් ඉරියව වෙනස් කරනවා. දෙවෙනි එක ඉරියව වෙනස් කරන්නේ සතිය සමාධිය තියෙන සතිය සමාධිය වැඩ ගන්න වේදනාව ඇවිල්ලා අපි තවන හැටි වේදනාව වෙලා අපි පෙළන හැටි නිකන් බරපතල පරිශන කරන කෙනෙක් වගේ තමගේ කාය ජීවිතය පූජා කරලා වේදනාව වදින හැටි බලනවා. ඉතින් මේ දෙකේදී ඒ වේදනා චෛතසිකය දුක් වේදනා චෛතසිකේ නිසා මට කියන්න හිතෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට දෙවැනි පියවර බොහොම ආසන්න පියවරක්. කෙටි මාර්ගයක් දෙනවා. දුකේ තියෙන පෙළෙන ස්වභාවය, දුකේ තියෙන තබන ස්වභාවය එන්න පටන් ගත්තට පස්සේ ඒක මම මාගේ කියාගත්තොත් හරි ලැජ්ජාවක්, හීනමානයක්, ඉච්ඡාබංගත්වයක් වෙනවා. මුත් මේ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් මේ වේදනාව ඇවිල්ලා කරදර කරන හැටි අපි මේ දවස පුරා ඉරියව් මාරු කරන්නේ දුක්ඛ සත්‍ය නැති කරගන්නනේ. ඔය අවබෝධ වෙන්න හදන දුක්ඛ සත්‍ය දකින්න නැති වෙන්න නෙමෙයි ඉරියව් මාරු කරන නිසා සර්වඥාන්සේ කියනවා. උඹලට මාන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරගන්න ප්‍රධානම දේ අර වගේ වෙලාවක මේ මායයට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ යකෙකුට hina වෙන කෙනෙක් වගේ මේ දුක ආවට පස්සේ ඒකත් එක්ක ඒකට මොහොන දීගෙන ඉන්න ඕන එක සහලව නැහැටි බලන්න. පෙළන හැටි බලන්න. තව නැහැටි බලන්න. අනේ ඒකට වෙනව කවදා මෙලෝ යකෙකුට මේ කරන්න බෑ. කරන්නෙම ඒක ඉක්මවල වෙන තැනකට ගිහිල්ලා එක්කෝ ඒකට තෙල් ගානවා අත ගන්න නැත්නම් ඉරියව මාරු කරනවා ඒකල කියන මොකටද ගාන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. දුක ආවම අයියෝ මට වෙන පුටුවක් නැද්ද උස කුටුවක් කුටුවක් කොටයක් නැද්ද කියලා අහනවා බාහක් නැද්ද කියලා අහනවා මදුරවන්න ගන්න මේකට ත්‍රිශෝක්තියක් තියනවාද කියලා නිකන් හිතන්න බෑ. ඊතර දුරතරලා දුක සත්‍ය අවබෝධ කරන්න යනවා. දුක එනකොට ආවොන්න ඔබ එන්නේ කොහොමද මං ආවා ආවා කියලා දුක එනකොට කියලා අයියෝ පිටු කතා කරනවා දැන් බෑ. පොඩ්ඩක් එන තව චුට්ටකින් එන්න මම පොඩ්ඩක් ඉරියව් මාරු කරලා බලන්න. ඌව තමයි භාවනා ලෝකේ තියෙන ජෝක්ස්. මම කියන්නේ හැම කෙනාටම වෙන පළවෙනි සැරේ දුක හරහා යන්න පුළුවන්. මම කියන්නේ හැමදාම අටිතද කරගන්න. නැත්නම් ගෝල් සාද කරන්නේ ඊට වැඩි ටිකක් දුරට අද කාගෙන යන්න. අනිතර ටිකක් දුරට දැස කන්නකට ඔබ හොඳට මොක තේන්නේ යෝග ව්‍යායාම වල. යෝග ව්‍යායාම අමාරු ආසනයකට ගියාම ඇඟ කිටි කිටි ගන්න. ජහට ගලවලා දාන්න ඉතින්. නමුත් මේ ආසනේ ඉඳගෙන දෙසරක් විතර හුස්ම ගන්නකොට අර හිමීට හිර කරලා අල්ලගෙන ඉන්න පුළුවන්. අනිත් දවසේ ආයසනයක් එතන ගිහිල්ලා තුන හතරක් කුසුම ගන්නකොට අදට වැඩි ආසනය අල්ලගෙන පුළුවන්. අන්තිමට ගිහිල්ලා බලනකොට අර ඉතා දුෂ්කර අමාරු ආසනය පවා හුස්මෙදී අර බඩ ටිකක් මල්ලකට දාලා පොළවේ තට්ටු කරනවා වගේ පටල කරලා හරි ඇසලා දෙනවා. ඒ නිසා මේ පැමිණෙන දුක භාවනාවේදී මම කියන්නේ විපස්සනාදී සමතේදී ඔක එච්චර කියන්න බෑ පැමිණි දුක් පැනිරහයි කියලා මම කියන්නේ සිංහලයා කොහෙන් හොයාගත්ත වචනයක්ද කියලා කටේ අත දාන්න වදිනවා ඒ වචනේ. මම දැන් අපේ අම්මා ඒ අතින් පුදුමාකාර කැරක්ටර් එකක්. මම දහම මොනවාරි මොනවාරි කියපුවා කියනවා පැමිණිච්ච දුකටත් ඒක රණ්ඩු කරන්නේ ඒක පැනිලහක් තියෙනවා. මොකද ඒක උඹට ආවේ නිකෝ වෙලාවට ආවේ. ඒක විඳින්න පුළුවන් නිසා ඇවිල්ලා තියෙන විඳපන්. කවදාකවත් ඉඳින බැරි දුකක් එන්නේ නැහැ. අපි අර දින හීනමාන නිසා ශරීරෙට තියෙන ආශාව නිසා ජීවිතේ තියෙන ආශාව නිසා චි මම මෙච්චර දන් දීපු කෙනා තිල් දක්වන මට මොකටද දුක එන්නේ කියලා හිතන. ඒ වගේ වුණා භාවනා කරන්නේ පළවෙනිම තියෙන දුක්ඛ සත්‍යය. ඉතලම අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය තමයි. ඉතල දුක එනකොට කියනවා චි මොකද මං හොයාගෙන ආවේ මං මට එන්න තියෙන්නේ මේ සැප. කිසිම ආගමක කිසිම ආගමක දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියලා නැහැ. ඕනේ ආගමක් කියන්නේ දෙයන්නාන්සේ අදහන්න උඹට ස්වර්ගය ලැබෙනවා. යලවීමේ හමුදාව සියල්ල පව සමා කරන්න පුළුවන්. බුදුදහමෙන් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් දුක්ඛ සත්‍ය තියෙන ඕනේ. ඉරියව් මාරු කරන එක තමයි මේකට තියෙන ප්‍රධානම බාධා. ආධුනිකයර කියනවා ඉරියව් මාරු කළා හරි කමන්නේ යම් ප්‍රමාණයක් සත්‍ය සමාධිය වඩා. සත්‍ය සමාධිය වැඩුවට පස්සේ අඬුවට අහු වෙනවා නම් ඔත්ති පහිනකම් අල්ල පිළිකන එකයි තියෙන්නේ. චරිචුරු ගාද්දි මිරිකන්නේ. ඉතින් ඒකට පුතු නැගිටිනකොට ආය මොකුත් නැහැ උණ බහිනවා. ඩෙන්ගු වගේ. උණ බහැලා ඒක ඒ දුක ඉවර කරනකොට පස්සේ අර යෝධ බල යෝධ වීරිය එනවා. හෙට මට පිට වෙදී දුකක් එනවා නම් හොඳයි කියන තරමට එනවා ශක්තිය. ඒක ඇත්තටම අර භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඇති වෙන මේ තල තුනක් අත්තම තමන්ගේ තියෙන මේ ක්‍රමසහ විදි. අවසරයි සම්බන්ධව ඉන්න ප්‍රශ්න. ඒක එතකොට මේ විදිහට බලන පස්සේ දැන් මනසෙ ඉතන දානවනේ බයපා කියලා ඒක කොහොමද කරන්නේ ඒක තමයි දුකක් පානවල දෙතාවරෝ මෙනෙහි කරන්න පැමිණිච්ච දුක බලන්න ඕනේ යටින් තියෙන අනුසය බලන්න බුදුජානනාංශයේ සල්ල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහාන මේ කකුලට උලක් කරනවා සල්ල කියලා කියන්නේ බ්‍රික් උලක් කියන එක අනොත් වේදනায় මම නෑ කියන්නේ ඔබ නිකමට හිටපන් එතනම තව උලක් කරනොත් මොකද වෙන්නේ කියලා කියලා අහනවා එදාට අපිට ඉවසන්න බෑ නිසා දුක තමයි උල දුක පිළිබඳ තියෙන ද්වේෂය තමයි දෙවෙනි උල. ඒක හිතෙන් දාන එක. එන ද්වේෂය වේදනාවට දෙන ද්වේෂය දෙවෙනි හිතෙන් දාන එක. අර එක නම් පිටේ එක නම් මේ සීතලක් නැචා වස වර්ෂා බාහිර හේතුවක් නිසා. මේ දෙකෙන් තම දරන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා ඉස්ලාම දුක මෙදී කරන්න ඕනේ. සාමන අපි කියන කායික දුක. ඒකට යටින් තියෙනවා මේකට නොදකින් අපතන් කියලා. යටිගේ මේ දෙක වෙන් කරගත්ත දවසේ ඒ මනුස්සයා තමන්ගේ මනසවත් තමන්ගේ දුකවත් නෙවෙයි හඳුනන්නේ මානවයා මේ කරන විකාරය තියෙනවා. මානවයා හැම වෙලාවෙම දුක අයින් කිරීමේ සැපසීමේ පිස්සු විකාරයක දුවනවා. එනිසා මේ ගමන කවදා ඍතු නැයක වක්‍රමයි කැරක කැර කියන්නේ දුකට ද්වේෂය. ඒ වෙනුවට විතරක් නෙවෙයි මේ දුක ඇති කිරි රසවලා කියලා ඒ මනුස්සයා ද්වේෂ කරනවා. ඊට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ මේ හැම පරිේශණයකටම හේතුවක් මේ වයින් හැම අලුත් දෙයකටම හේතුව මේ වර්තමානයේ තියෙන දුකට තියෙන ද්වේෂය නිසා. අපි හිතන්නේ පරිේශන වලින් නව ක්‍රම වලින් අපිට මේ දුක නැති කරන්න පුළුවන් වෙයි. නැත්නම් අපේ දරුවන්ට ඒක නැති කරන්න පුළුවන් වෙයි. මගේ කාලකන්නිකම නිසා මේ දුක ඇවිල්ලා තියෙන්නේ කියලා කවදාකවත් අර පැමිණිච්ච දුකට මුහුණ දෙන්න බැරි යටින් ඒක පිළිබඳව තියෙන අර්ථකථන. يعني පටික සංඥාව ඒක දැකගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවට කිඹුල කන ඉවරන්න පුළුවන් මේ කොහිල කටවයින් එක තමයි ඉවරන්න බැරි. අර හිතෙන් දාන ද්වේෂය දැනගත්ත පස්සේ ඒ තනි කර තමයි හිතෙන් දාන එක. ජීවිතාරි විස්තරය ආනපාන වගේ නෙවෙයි තෝ මේ රූප භාවනාව කරන අරූප භාවනාවේ අරූප ධර්මත් එක්ක කරනකොට දෙතවර වෙලා වැඩේ යන්නේ මේ දෙක අර ඉදිච්ච ගෙලිය පොත්ත කලවන්න වගේ කායික දුකයි ඒක යට වැඩ කරන අනුසේ ධර්ම ටිකයි වෙන් කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඇත්තට මේකේ කිසිසේත්ම නොදැරිය හැක්කක් නැහැ වේදනාව කියන එක තන්නිකර වේදයක් බාටපත් වෙනවා ප්‍රතිවේදයක් අවබෝධයක් බාටපත් වෙනවා